ගුවන් විදුලි රංගමඩල කැට්ලින් ජයවර්ධන රචනා කළ නාට්‍යයක් රංගපෑම් ලාල් සරත් කුමාර හිලේරියන් පෙරේරා රංග වීරසිංහ යමුනා කුමාර වීරසේකර නීලිකා මද්දුම නාද සංකලනය මලින්ත දේශප්‍රිය. ගුවන් විදුලි රංගමඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසේන. හද ඇඳි සිතුවම් චිත්‍ර ශිල්පියා පාපෝච්චාරණයක් නොකලට කමක් නැහැ. එයා දින චිත්‍රයෙන් ඒ දේ සිද්ධ වෙනවා නෙබේට. හැබැයි චාණක්‍ය කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියන්නේ ඕකද? නෑ නෑ ප්‍රමෝද. නෑ. මනෝවෛද්‍ය විශේෂඥයෙක් වුණාට මොකද මේ මෙතෙන්දි නම් තමුසෙත් යන්නේ වැරදි පාරක. මට මේකට උත්තර දෙන්න. ඔය මනෝවිද්‍යාව කියන විෂය ගවේෂණය කරලා ඉවරද දැන් උඹලා? මොන පිස්සුද? විද්‍යාව කියන්නේ මෙතන ගවේෂණයක් නේ. හරි හරි හරි. ඒක අමතක කළ නිසා තමයි මේ එහෙමනම් තමුසෙටත් වැරදුනේ. මොකද්ද මට වැරදුනේ? සත්‍යකතම ප්‍රමෝද මෙතෙන්දී දිස්නා වගේම ප්‍රමුසෙත් සම්පූර්ණයෙන්ම වරද්දගෙනයි කියන්නේ. වැරදි දෙකක් සිද්ධ වෙලා තියෙන ওই දෙන්නටම. අප්සරායි මායි අතරේ සම්බන්ධයක් තිබුණයි කියලා හිතන එක තමයි ඒ පළවෙනි වැරද්ද. එතකොට දෙවෙනි වැරද්ද හැටියට උඹ දෙවෙනි වැරද්ද තමයි මං අප්සරාව මගහැරි එයා එක්ක වැඩි වජනයකට යන්න අකමැති බවක් පෙන්නුවේ මගේ බිරිඳව. එහෙම නැත්නම් දිස්නව රවට්ටන චේතනාවෙන් කියලා හිතපු එක. ඇත්තටම උඹ එහෙම බොරු අමනාපයක් නොවිසීමක් පෙන්නුවේම නැද්ද? <laughs> නැත්ති නෑ. <laughs> හැබැයි ඒ සිග්නල් එක මොකද්ද කියලා උඹලා කාටවත් හිතාගන්න පුළුවන් උනේ නෑ. මේ සංකේත සංඥා අඳුරගන්න මේ රටේ මනෝවෛද්‍යවරුන්ට තියෙන නොහැකියාව වරපතල තත්වයක් හැටියටයි මොකද්ද මොකද්ද එතකොට උඹ ඔය කියන සංඥා නේ උඹ කියවලා තියෙනවද ඩෑන් බ්‍රවුන්ගේ ඩාවින්චි කෝඩ් කියන පොත? අර ලෝකේ පුරා ලොකු ආందోලනයක් ඇති කරපු පොතනේ. ඔව්. මං අහලා තියෙනවා ඒක ගැන. කියවලා නැහැ. <laughs> ඉතින් ඉතින් ආන්න දෙයක් කියබන් අපේ මනෝවෛද්‍ය විශේෂඥයන්ට රෝගීන්ගේ සංකීර්ණ මනෝභාව තේරුම් ගන්න බැරි වෙන එක අහන්න දෙයක්ද <laughs> ප්‍රවෘත්ති විතරයි දන්නේ <laughs> පොතක් කියවන්න කම්මැලි <laughs> නිකම් පාඩයන් නව කතාවක් කියෙව්වයි කියලා මිනිස්සුන්ගේ මනෝභාව තේරුම් ගන්න පුළුවන් වෙනවා නම් ඉතින් එහෙමද එහෙමද හිතන් ඉන්නේ හා මිනිස්සයෝ විශිෂ්ට නවකතාවකින් මිනිස්යන්ගේ අභ්‍යන්තර ස්වභාවය මොන තරම් අපූර්වට නිරාවරණය වෙනවද ඇති ඇති ඇති ඇති හරි මොකද්ද ඉතින් ඔය ඩාවින්චි කෝඩ් පොතේ තිබුණයි කියන හරුපේ <laughs> ලියනාඩෝ ඩාවින්චි කියන මහා චිත්‍ර ශිල්පියා වතිකානුවේ ඇඳලා තියෙන අර අර යේසුස් වහන්සේගේ අවසාන භෝජන සංග්‍රහයේ චිත්‍රය ගැන අහලා තියෙනවද උඹ? අහලා තියෙනවා. දැකලා නැහැ. හ්ම්. ඉතින් උඹ දැකලා නැහැ නේද? <laughs> ඒ චිත්‍රයේ තියෙන කේත සංකේත සංඥා ගැන හිතනකොට චිත්‍ර ශිල්පියෙකුට සංකේත භාවිතයෙන් මොන තරම් දේවල් ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා ඇති ඇති පීලිපනින්න හදන්න එපා චාණක්‍ය ඇයි බොය අලුතින් ඇඳපු චිත්‍රේ පින්තූරයක් ඒ කියන්නේ මේ ක්ලෝස් අප් එකක් බේ වයිෆ් මට ගෙනල්ලාම පෙන්නවා අරපු <laughs> වතක් නෑ ඒකේ උන්නේ වෙන කවුරුවත් නෙවෙයි අප්සරාම තමයි ඉතින් මං නැහැ කිව්වද? එහෙනම් ඔබ ඒ ඇන්දි අප්සරාවයි කියලා ඔබත් පිළිගන්නවා නේ? නෑ. මං ඇන්දේ ස්ත්‍රී රූපයක්. හිතලා මතලා නම් මං අප්සරාව ඇන්දේ නෑ. <laughs> නොහිතා නොබලා ඔබට ඇඳිලා තියෙන අප්සරානි. මේ ඒක මන් දන්නේ නෑ. එහෙනම් අපිද දන්නේ? උඹ එහෙම දෙයක් නෑයි කියලා අඟවන්න දිස්නා ඉස්සරහ අපිට අප්සරා ගැන ඕනෑවට එපාවට කතා කරලා තියෙනවා කියලා තාරච්චි. හැබැයි පුතෝ උඹ ඒකනම් කරලා තියෙන්නේ දිස්නව රවට්ටන්න. ඕකනේ. ඕකනේ මං කියන්නේ උඹලට ඊටා සියුම් මනෝ ස්වභාවයන් තේරුම් ගන්න බැහැ කියලා. ඔතෙන්දී උඹ වගේම තමයි දිස්න හිතුවෙත්. මං අප්සරාව ගණන් නොගෙන ඉන්නේ. හැම වෙලාවකම මං එයාව ඉග්නෝ කරනවා වගේ පෙන්නගෙන උන්නේ මේ කපටිකමක් මවාපෑමක් හැටියටනේ උඹලා දකින්නේ. ඔන්න මේ මං එහෙම නෙවෙයි ආ. දිස්න තමයි මට එහෙම කිව්වේ. දිස්නගේ චෝදනාව ඒකම තමයි. මට මට පෙන්වන්න බැරි ප්‍රමෝත් එයාගේ හොරකමයි කපටිකමයි. බුදුවට පෙන්නන අපතරාට කැමති නෑ කියලා. අනිත් එක අප්සරාලට මං අපේ ඇලෙක්ස් එක කුලියට දෙන්න හදපු වෙලාවෙත් චාණක්‍ය පෙන්වුවේ බොරුවක් නැත්තා. ඔය බොරුව තමයි මට කාලා ඉන්න බැරි. ඉතින් දිස්නම් මේ මොකද්ද එයාට එහෙම බොරුවක් කරන්න තියෙන ඕමනාව? මාව ගොඩක් අන්දන්නනේ. නැතු ඉතින් වෙන මොකටද එහෙම කරන්නේ? හරි හරි හරි. දිස්නා වගේම ඔබ හිතන්නේ මම මේ බොරු මවාපෑමක් කළයි කියලානේ. ම්ම් එහෙම්මම කියන්න බෑ. හැබැයි මං උඹෙන් ප්‍රශ්නයක් දෙකක් අහන්නද? හ්ම්. මොනවද? උඹයි අප්සරායි අතරේ මොන જાතිය හරි සම්බන්ධයක් තිබුණද නැද්ද? දෙයම්ප නැහැ. එහෙනම් කොහොමද උඹ ඇඳපු චිත්‍රයකට අප්සරාගේ මූණ එකතු වුනේ. ඒක හම්බයක්ද? ඕක තමයි ප්‍රමෝද් මේ පටලැවිල්ලේ මුල්ම හේතුව. දිස්නා අප්සරාව නිකරුණේ සැක කරන්න ගත්තෙත් ඔන්න ඔය චිත්‍රය දැකපු දාන්නේ නම් තමයි. ඔයා ඔයා මට බොරු කියනවා චානක්‍ය. ඔයා මාව රවට්ටන්න හදනවා. හැමදාම හැමදාම ඔයා කරලා තියෙන මාව රවට්ටන්න උත්සාහ කරපු එකම තමයි. හැමදාම හැමදාම කිව්වේ. මට මතකයි මම අක්සරාලට අපේ ඇනෙක්ස් එක දෙන්න හදපු වෙලාවෙත් ඔයා බොරුවට විරුද්ධ වෙච්ච හැටි. බොරුවට නෙවෙයි දිස්නා මං මං ඇත්තටමයි විරුද්ධ නෑ නෑ නෑ ඔය හැමදාමත් මට කියලා තියෙන බොරු අප්සරා ඉන්න වෙලාවට මාත් එතන ඉන්නවනම් ඔයා බොරුවට මග ඇරලා යන්න හදනවා ඇත්තටම ඔයා නම් මහා ප්‍රෝඩාකාරයෙක් ඒත් ඒත් ඔය චිත්‍රය දකිනකම්ම මං ඔයාව හාන් කවිසයක්වත් සැකකලේ නෑ චාණක්‍ය චාණක්‍ය ඇත්තටම උඹ අප්සරාව ඒ විදිහට මග ඇරලා යන්න උත්සාහ කළාද? එහෙනම් එහෙම කළේ ඇයි? ඔව් ඒක බොරුවක් නෙමෙයි. <laughs> ඉතින් ඒ දිස්නව රවට්ටන්න නෙවෙයි නම් රැවටිලා තියන්නේ උඹලා. බල ඔක්කොම වලිග පාගගෙන නෑ මන්නම් හිතන්නේ උඹ අර හොරාට කලින් කෙහෙල් කන වැටපනින්න වගේ අප්සරාට නරක නමක් නොගෑවෙන පව් ප්‍රමෝද් පව් මට මට හරි කනගාටුයි බල හැමෝම මේකට අප්සරාව පටලෝගෙන ඉන්න එක ගැන මේ අප්සරා මෙතෙන්දි සම්පූර්ණයෙන්ම නිර්දෝෂයි. අනේ මන්ද දැන් බලාගෙන යනකොට උඹේ උඹේ මනෝවිද්‍යාවේ සියුම්කම ගැනත් හරි. එහෙම දෙයක් නැත්තම් දිස්නට ඇයි එච්චර තරහ ඇයි යාට එහෙම ගහෙන් ගෙඩියෙන්නා වගේ එක පාරටම අප්සරාලව අනෙක් එකෙන් අයින් කරවන්න ඕනේ උනේ. ඒකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනි මගේ චිත්‍රේ. ඒක දන්නවා මම. මේ කරුණෙට වගේ ඒක මගේ අතින් ඇඳිලා ගියේ ඉබේ තමයි. ප්‍රමෝද් ඒක මං හිතලා මතලා ඇඳපු එකක් නෙවෙයි. <laughs> නොහිතා නොමත ඇඳුනා. එහෙමද? මට මට හරින්ම ගීටි කොන්ෂස් එකක් දැනුණා ප්‍රමෝද්ද. දිස්නා ඒගොල්ලට පිට වෙලා යන්න කියපු වෙලේ. ඊට පහුවදා අප්සරායි එයාගේ මහත්තයයි මාව හම්බ වෙන්න කන්තරුවට ආවා. මොකද්ද මේ හදිස්සියම අපිට යන්න කියන්නේ? මොකක්ද අපේ සිතුවිච්ච වැරද්ද? මගින්වත් සිතුවින්වත් ඔයාලට මොකක් හරි කරදරයක් හිරියේ නෑ නෑ නෑ අප්සරා නෑ. එහෙම ප්‍රශ්නයක් නෑ. මේ එවනම් ඉතින් ඇයි අපිට මේ හදිස්සිය යන්න සිද්ධ වුනේ? මට මට සමා වෙන්න සිතුණා. මට සමාවෙන්න අක්ෂරා. අනේ මට නම් මනිකම් මෙතන හීනයක් වගේ. <laughs> හීනයක්ද අවදි වීමක්ද දන්නේ නෑනේ අප්සරා මේක අපට. මට මට කරන්න දෙයක් ඇත්තෙම නෑ තමයි. ඒත් මට පුළුවනි ඔය දෙන්නගෙන්ම සමාව ඉල්ලන්න. ඒ එකම මම පුළුවන් දෙයක් කරන්න උත්සාහ කරනවා. හරි. ඉතින් ඊට පස්සේ සුමානකට පස්සේ අප්සරාලා බඩු ඇදගෙන යන්න ගියා. මං මගේ ඒ අනර්ග චිත්‍රේ ඉරල කීතු කීතු කරලා පුච්චලා දැම්මා. ලිස්නට <laughs> පේන්නද? නෑ. තාමත් උඹට මේ මනෝවිද්‍යාවට අහුුනේ නෑ මගේ අභ්‍යන්තර ප්‍රශ්නේ. අභ්‍යන්තර ප්‍රශ්නේ? ඔව්. ඒ මොකද? <laughs> එක අතකින් අප්පුටි ගහන්න පුළුවන් කියලාද ඔබ හිතන්නේ? අනේ <laughs> මන්ද. මට නම් විශ්වාස කරන්න බෑ එහෙම දෙයක්. මේක මේ අප්පුඩි ගහිල්ලක් නෙවෙයි ප්‍රමෝද්. ඔය හැම පිරුලක්ම හැම උපමාවක්ම හැම දෙයකටම ගැලපෙන්නේ නෑ. අඩු ගන්න අඩු ගන්න අන්න ඒකවත් තේරුම් ගන්නේ. හරි හරි. එහෙනම් කියාපන්කෝ ඔබේ ඔය මහ ලොකු අභ්‍යන්තර ගැටලුව මොකද්ද කියලා. ඒක මම මගේ හිතේ හිර කරන් උන්නු අති පෞද්ගලික දෙයක්. මේ දැන් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. උඹට විතරක්ම මං කියන්නම්කෝ ඒක. අ උඹේ ඔය මනෝවිද්‍යාවට ඒක කොහොම ගලප ගන්නවද කියලා බලා ගන්න බැරිය අඩුතරනේ. කියපන්කෝ ඉතින්. මං අප්සරාව මුලින්ම දැක්කේ දිස්නව කසාද බඳින්නත් කලින්. ඒ කොහොමද? ඔව්. වෙඩින් සාරි එක ගන්න ගිය දවසේ දිස්න සාප්පු යන්න ඇවිල්ලා හිටියේ අප්සරාත් එක්ක. මොකෝ දන්නවද? එයාගේ මගුල් ඇඳුම් නොමිලේ මහලා දුන්නු ඩ්‍රෙස් මේක තමයි අප්සරා. හරි හරි. එහෙනම් මැංගෝ ෆ්‍රෙන්ඩ් කෙනෙක්. එදා එදා අප්සරා දැක්ක දවසේ ඒ ඇසිල්ලේ මම දන්නේ ප්‍රමෝද් මට මොන වුණාද කියලා. මම මම නිකන් ෂොක් වුණා මට හිතෙන්නේ. ඇයි? දන්නේ අර අර මේ ෂෝපන්හවර් කියන ප්‍රසිද්ධ දර්ශනවාදියා මේ උද්‍යානිකදී මූණ පෑව අකරතැබ්බෙතම තමයි එතෙන්දි මට මූණ දෙන්න සිද්ධ වුණේ. මොකද්ද ඉතින් ෂෝපන්හාවර්ට සිද්ධ වුණා කරපැත්තේ මේ මිනිහා දවසක් උද්‍යානයකට ගිහින් ඒකේ පිපිලා තිබුණු ලස්සන ලස්සන මල් බල බලා දැහැන්ගත වෙලා වගේ හුඟ වෙලාවක් වුණලු කාලය පිළිබඳ කිසිම හැඟීමක් නැතුව සමාධිය සුව ලැබුණා වගේ. ඉතින් ඉතින් උද්‍යාන පාලකයා කොහේදෝ ඉඳන් දුවගෙන දුවගෙන ඇවිදින් ඇහුවලු මොනවද තමුසේ ඔය උතන කරන්නේ මොකද තමුසේට වෙලා තියෙන්නේ කියලා එතකොට <laughs> එතකොට ෂෝපන්ව ගැස්සිලා වගේ පස්ස හැරිලා බලලා උත්තර දීලා තියෙන්නේ කොහොමද දන්නවද කොහොමද අනේ ඒක හේට පැහැදිලි කරලා කියන්න මං දැනගෙන හිටියානම් කියලා <laughs> ඒ කියන්නේ අප්සරා දැකපු මුල්ම අවස්ථාවේදී තමුසිට සිද්ධ වුනේ ඒ විදිහේ අලකලංචියක් කියන එකද? ඇත්තම කතා කරනවා නම් ප්‍රමෝද්ද මට උඹට කියන්න වෙන්නේ ඔව් කියලා. ඒ කියන්නේ මේ තමුසේ හිතන විදිහට, තමුසේට පේන විදිහට අප්සරා එච්චරටම ලස්සනද? නෑ. දිස්නා ඊට වැඩිය ලස්සනයි. ඉතින් එහෙනම් මොකද්ද ඇත්තටම සිද්ධ වුනේ? සිද්ධ වුනේ. ඒක තමයි ප්‍රමෝද් මේ මං තාම දන්නේ නැත්තේ. ස්ත්‍රී පුරුෂ ආකර්ෂණයට හැමතිස්සෙම මුල් වෙන්නේ රූප ස්වභාවයම නෙමෙයි. ඒකත් ඉගෙන ගනින් උඹේ ওই මනෝවිද්‍යාවට අදාළව. කොහොමද එතෙන්දි මට මට මොනවා වුණාද මන්දා? මං මං හිතන්නේ එතෙන්දි මං බය වුණා. එහෙම නැත්තම් තැති ගත්තා කියලා. <laughs> ඒ මොකද? ඒකත් මම දන්නේ නැහැ. <laughs> මොනවද ඔබ දන්නේ එහෙනම්? එකක් නම් දන්නවා. මං දිස්නට ආදරෙයි. උඹත් ඒක ගැන දන්නවනේ. මට කවදාවත් ඕන වුණේ නෑ දිස්නට ද්‍රෝහි වෙන්න. එනිසා එනිසා මං හැමදාමත් කළේ අප්සරාව මගහරින්න උත්සාහ කරපු එක. ඒක ඉතින් විසඳුමක් වුණාද? නෑ. ඒකත් සාර්ථකුනේ නෑ. කොහොම වුණත් අපිට ඉඳලා හිටලා ඒගොල්ලන්ගේ ගෙදර යන්න සිද්ධ වුණා. ඒගොල්ලොත් අපේ ගෙදර ආවා. අපි දෙගොල්ලෝ එකට එකතු වෙලා විනෝද ගමන් ගියා. හැබැයි මං මේ හැම වෙලාවකම අප්සරාගේ ඇස් දෙක මග ඇරියා. මං මං ප්‍රමෝද් හුඟක්ම බය වුණේ ඒ ඇස් වලට. හැබැයි කවුද දන්නේ ඔය කතන්දරයක්? කොහොමුණත් <laughs> අප්සරාලට ඇනිස් එක දෙන්න දිස්නා තීන්දු කරපු වෙලේ උඹට හෙන්නට අප්සෙට් වෙන්නේ නැතිනේ. ඔව්. ඔව් ඒක තමයි මගේ ලොකුම අභියෝගය වුණේ. ඊට පස්සේ මම ජීවත් වුණේ හරියට අතුරු යන මිනිහා වගේ. අප්සරා කොච්චරවත් මගේ කාමරයට එනවා මගේ මගේ චිත්‍ර දිහා බලන් ඉන්නවා. ප්‍රමෝද් ප්‍රමෝද් හොඳ වින්දන ශක්තියක් තිබුණා යාට. ඒත් ඒත් යම් මගේ චිත්‍රයක් දිහා බලන් ඉන්නකොටත් මම මම වෙහුලන්න ගන්නවා. හුඟක් වෙලාවට එහෙම වෙලාවලදී මං කරන්නේ එයාව මගහැරලා යන්නේ එක. දිස්න ඒක නෝට් කරලා තියෙනවා. හැබැයි හැබැයි එයා හා ඒ ගැන කතා කළේ මගේ ওই චිත්‍රය දැක්කට පස්සේ. පොල්කාරයා මං ජාව තමයි එදා ඉඳලම තමුසේ හිතේ තිබිලා තියෙන්නේ. මොන තරම් ප්‍රෝණාවකටද මම රැවටිලා හිටියේ. පට්ටමයි බොරුවක්. සුදනකම පෙන්නගෙන ඉඳා ඉඳන්ම තමසේ හිටියේ. අසරව කාමරයට ගෙන ගන්න තමයි තමසේ මේක අතට වෙලා චිත්‍රන් ඉන්න ගත්තේ. අක්ෂර ආපම පැනලා දුවනවා. ඇයි? තමසේ ආසයි බයයිද? මාව රවට්ටන්නේ ඔය ඔක්කොම දහංගට දැම්මේ. හිතුවේ මාව බබාට හඳවන්න. හමුසේ මහ කපටේ හිවලේ කොයි? කපටේ හිවලේ. කල්පනා කරලා බලපන් ප්‍රමෝද්. මම කොහොමද මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ? මට ඇත්තටම ඕන වුණේ නෑ දිස්නව රවට්ටන්න. ඇත්තම කියනවා නම් මම මාවම රවට්ටගෙන ජීවත් වුණේ. දිස්නව වෙනුවෙන් අපේ කුටුම්බය වෙනුවෙන් මට මාවම පරද්ද ගන්න සිද්ධ වුණා. මං කලේ එක විදිහක පරිත්‍යාගයක්. ඒත් ඒත් උඹේ මනෝවිද්‍යාවට අනුවත් මං වංචාකාරී ප්‍රයෝගකාරී කුණේ කොහොමද කියන එකයි දැන් මට තියෙන ප්‍රශ්නේ. හරි. හරි චානක්‍ය. උඹ හරි. මේ මනෝවිද්‍යා ගවේෂණයේදී අපට තව හුඟක් දුර යන්න සිද්ධ වෙනවා තමයි. හද ඇඳි සිටුවම් කැට්ලින් ජයවර්ධන රචනා කළ නාට්‍යය රංගපෑන් ප්‍රමෝද් ලාල් සරත් කුමාර චානක්‍ය හිලේරියන් පෙරේරා සිටුම් රන්ද වීරසිංහ අප්සරා යමුනා කුමාරි වීරසේකර දිස්නා නීලිකා මද්දුම නාද සංකලනය මලින්ත දේශප්‍රිය ගුවන් විදුලි රංගමඩල වජිර ඉන්දික කරුණාසේනගේ නිෂ්පාදනයක්